Gracias. වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව තමයි අපේ අවධානම අපි යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද වර්තමානයේ ඉන්න සෑම ජීවියෙකුටම තියෙන ප්‍රශ්නයක් තමයි තමන්ගේ චෛතසිකය පිළිබඳව ඇති කරගන්නා වූ සමාධිය. අද নানা ප්‍රකාර ප්‍රශ්න මේ සමාජයේ පවතිනවා විවිධාකාර ගැටලු පවතිනවා මේකට උත්තර සපයන්න ශාසනයත් රජයත් අපෝසත් භාවයටපත් වෙලා සිටිනවා මේ සෑම ප්‍රශ්නයක් ගැටලුවකටම මූලාසනය අරගෙන තියෙන්නේ මේ චෛතසිකයේ ප්‍රශ්නය. ලෝභ, දේශ, මෝහ, රාග, වෛර කියන මේ අකුසල මූලයන්ගේ ප්‍රතිඵල තමයි මේ සෑම ප්‍රශ්නයක්ම ගැටලුවක්ම එනම් මේ විඥානයක් තුළ ඇතිවෙන්නා වූ චිත්ත සමාධිය කොච්චර වැදගත්ද කියලා කිව්වොත් මේ පෘථිවි තරලය සම්පූර්ණම නිහඬතාවයට පත් කරන්නට මේකේ වේගය පැයට කිලෝමීටර 10ක් දක්වා අඩු කරන්නට ඒ පැයට කිලෝමීටර 10ට අනුව මිනිසයාගේ ආයුෂ දහස් ගණන් වලින් ලක්ෂ ගණන් වලින් වැඩි කරන්නට මේ පෘථිවි තරලය තුල කිසිම ජීවියෙකුට දුකක් දැනෙන්නේ නැති වෙන්නත් මේ චිත්ත සමාධිය විශේෂ ස්ථානයක් හිමි කරගෙන තියෙනවා සෑම විඥානයක් තුළම මේ චිත්ත සමාධිය පත් කළ යුතුයි චිත්ත සමාධිය සෑම කෙනාටම අවශ්‍යයි කියන එක කවුරුත් දැනගෙන හිටියේ නෑ අපගේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ තමයි මේ බුද්ධ ශාසනයේ ප්‍රථම වරට මේ චිත්ත සමාධිය පිළිබඳව අවබෝධය ලබලා සම්මා සම්බුද්ධ ඥාණයෙන් ප්‍රත්‍යක්ෂ කරලා උන්වහන්සේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා කියලා ධර්මතාවයක් දේශනා කරනවා අපට මේ චිත්ත සමාධිය පිළිබඳව සාකච්ඡා කිරීමට කලින් මේ සීලය පිළිබඳව සාකච්ඡා කිරීම ගොඩාක් වැදගත්. ඒතුව මේ සීලය තමයි මේ සිතේ සමාධිය බවට පත් වෙන්නේ. සීලය හේතුව නිසා අටගන්නා වූ ධර්මතාවයට සමාධියයි කියනු ලැබේ. සීලය සමාධි වෙන්නේ නැත්නම් ඒ ස්ථානයේදී චිත්ත සමාධියක් ගැන අපට බලාපොරොත්තුවක් ලබන්න බෑ. එනම් මේ සීලය කියන්නේ මොනවද කියලා බැලුවාම අපගේ දෛනික කටයුතු වල තියෙන සහභාගීත්වය පිළියෙල කිරීම. මේ පිළිවෙත අපගේ ජීවන රටාව තුළ ඇදුවේ නැත්නම් ඒක විනයානුකූල රටාවක් බවට පත් කරගත්තේ නැත්නම් අපට පුළුවන් කමක් නැහැ මේ චිත්ත සමාධිය කියන ධර්මතාවයටපත් වෙන්න. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සීලය අදනකොට යා සමාධියට ලං වෙනවයි කියලා. එහෙම නැත්නම්පත් වෙනවයි කියලා. දැන් මේ සීලය කියන එක සමාධිය බවටපත් වෙන්නේ කොහොමද? පානාතිපාතා වේරමණී සිකපදේ ගත්තාම ඒ සිකපදේ තුලින් මේ විඥානයේ තියෙන චෛතසික ලක්ෂ ගණන් අඩු වෙනවා. එහෙම නැත්නම් නිරෝධ වෙනවා. සතුන් පිළිබඳව වේදනා පිළිබඳව පීඩා පිළිබඳව දුක් පිළිබඳව ඝාතන පිළිබඳව තියෙනා වූ සියලෝම චෛතසිකයන් මේ විඥානයේ ඉවත් කිරීම තමයි මේ පාණාතිපාතා වේරමණී සිකපදයෙන් ප්‍රධාන වශයෙන් සිදුවෙන කාරණාව. අපි මේ සිකපද පහ ගැන ගොඩාක් දේවල් කතා කරලා තිබුණාට මේ සිකපද ගැන ගොඩාක් දේවල් දැනගෙන තිබුණාට තාම මේ ශික්ෂා පද වලින් තථාගතයන් වහන්සේ නමක් බලාපොරොත්තු වෙන සැබෑ කාරණාවන් පිළිබඳ අවබෝධය අපට නැති වෙන්න පුළුවන්. එනම් මේ පාණාතිපාතා වේරමණී සිකපදයේ තුලින් මේ ප්‍රාණ ඝාතනය පිළිබඳ සත්ව හිංසා පිළිබඳ සත්වයාගේ විනාශයන් පිළිබඳ අපේ විඥානයේ පවතින චෛතසික ටික නිරෝධ වෙනවා එසේ නිරෝධ වෙනකොට මේ විඥාණය යම්කිසි මට්ටමකට තැම්පත් වෙනවා. එයා තුළ තියෙන කලබලකාරීත්වය 120ක් හෝ ඊට ආසන්න ප්‍රමාණයකින් එයා තැම්පත් වෙනවා. ඒ කියන්නේ එයා ටිකක් සමාධියට කිට්ටු වුණා කියන එක. නැවත මේ විඥාණයට අදින්නාදානයේ කියන ශික්ෂාපදය දුන්නාම මේ විඥාණයට පුළුවන්කමක් තියෙනවා නුදුන්න දාණය ගැනීමේ අදහස සොරකම එහෙම නැත්නම් මංකොල්ල කෑම පැහැර ගැනීම අන්සතු දේවල් Taman සතු කරන්න උපක්‍රම යෙදීම අනිත් අයගේ දේපල භුක්ති විඳීම මේ වගේ අපේ විඥාණය කලබවන ගොඩාක් චෛතසික දහස් ගණන් පවතිනවා ඒ සෑම චෛතසිකයක්ම නිරෝධ කරගැනීමේ හැකියාව උදා වෙනවා අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන මේ සික්ඛපදයේ තුලින් කෙරෙන්නේ වෙන මොකවත් නෙමෙයි ඒ සොරකම පිළිබඳව අනුන්ගේ වස්තු පිළිබඳව මේ විඥානයේ අට ගන්නා වූ චෛතසිකයන් නිරෝධ කිරීම තමයි මේකේ ප්‍රධාන අරමුණ කාමයේ සුමිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි කිව්වම මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින් අපි විඳින්නා වූ පංචකාමයන් ඒ කාම සැප පිළිබඳ අදහස් උපක්‍රම සැලසුම් ඒවට ඇති කාම ඡන්ද මේ පිළිබඳව පවතිනා වූ දහස් ගණන් සිතවිලි අයින් කිරීම නැත්නම් නිරෝධ ගාමිනී කිරීම තමයි මේ සිකපදයේ තුලින් සිදුවෙනා වූ කාරණාව. එනම් අපට පැහැදිලිව පේනවා මේ සෑම ශික්ෂා පදයක්ම භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තින්නේ මේ සික්ඛාපදය කරන කොටගෙන මේ චෛතසිකය නිවීම එහෙම නැත්නම් තන්පත් කරවීම කලබලකාරීත්වය තුලින් එයාව සංවර කිරීම තමයි මේ ශික්ෂාපද වලින් ප්‍රධාන අරමුණු කරලා තියෙන්නේ. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියන සිකපදයේ ආරක්ෂා කිරීම එහෙම නැත්නම් සමාධි වීම තුලින් මොකද්ද අපේ විඥාණයට වෙන්නේ කිව්වම අසත්‍ය ප්‍රකාශය කිරීම, කේලම් කීම, පරුසා වාචා කීම ඉස්වචන කීම, දොස් පැවරීම, නිନ୍ଦා කිරීම, අපවාද කීම මේ වගේ මේ අනවශ්‍ය කතා වලින් ඇතිවෙනා වූ චෛතසිකයන් මේ මුඛය තුලින් ඇති කරගන්නා වූ අනවශ්‍ය කර්මයන් නිරෝධ කිරීමත් මේ සිත එවැනි චෛතසික වලින් සමාධියටපත් කිරීමක් තමයි මේකේ ප්‍රධාන අරමුණ. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සිකාපදං සමාදියාමි කියන සිකපදය තුලින් මොනවද අපට සිදු වෙන්නේ කියලා බැලුවාම මේ ඇස කන දිව නාසය සමසිත කියන ආයතන අයතුලින්ම අපි මත් වෙනවා. ශබ්ද කාමය, වර්ණ කාමය, ගන්ධ කාමය, රස කාමය, ස්පර්ශ කාමය, මනෝ සංචේත කාමය කියලා අපි මේ ආහාර අය මුල් කරගෙන අපි මත් වෙනවා නිවනට ප්‍රමාද වෙනවා එවැනි චෛතසික නිසා මේ සිත කැළඹෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ සිකපදේ සමාධි වුණොත් එයාට පුළුවන්කම තියෙනවා මේ කැළඹිල්ල මේ කලබලකාරීත්වය කියන මේ චෛතසික වලින් නිදහස් වෙන්න එහෙනම් අපගේ ජීවිත තුළ මේ සිත කැළඹිච්ච සෑම අවස්ථාවකම තැම්පත් වෙලා කල්පනා කරලා බලන්න මේ සීකපදය එහෙම නැත්නම් මේ විනය කැඩීම තමයි මේකේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. අර භික්ෂුවට නිකන් මේ කතා කරලා බෑ හොඳට බණින්න ඕනේ. අන්න පරුසා වාචයේ කියන ඒ මුසාවට සම්බන්ධ වචනයක් දැන් අපි තුලින් පිටත් වුණා. කමන්නේ හැමදේම ඉතින් අපේ පරියන්ත්‍රණය තියෙන්නේ මොකටද ආන්නේ අපි ගමු. අන්න අදින්නා දාණය කියන එක ගැළුණා. කාට මොනව ප්‍රශ්නයක් කියලා මට ප්‍රශ්නයක් නෑ මට ඕන විදිහට මං ඉන්නේ. බලන්න ඒ විදියට ආංකාරකමෙන් කටයුතු කරනකොට ඒ චර්යාව ඔරොත්තු දෙන්නේ නැතුව සියලෝම දෙනා කැළඹෙනවා රුධිර පීඩනය වැඩි වෙනවා මානසිකත්වය බිඳ වැටෙනවා අන්න ප්‍රාණඝාතයට සම්බන්ධ එකක් කළා විනය නීතියෙන් කොච්චර දේවල් පනවලා තිබුණත් Tamange විනය නීතිය සොරෙන් එහෙම නැත්නම් උපක්‍රමයෙන් ඒක බිඳිනකොට ඒක තුළින් යම්කිසි බින්දනයක් ලබනකොට අපි දන්නවා ඒක තුළින් එයා කාමයක් වින්දනය කරනවායි කියලා එහෙනම් අපේ ජීවිතයේ තුල කැළඹිච්ච අවස්ථාවක් වරදක් සිදුවෙච්ච අවස්ථාවක් අරගෙන බලනකොට මේ හැමතැනම වෙලා තියෙන්නේ සිකපදයක් හැදෙන එකමයි. එහෙනම් ශික්ෂාපද උදේ ඉඳලා අවස් වෙනකම් කැඩෙන නිසා තමයි අපේ සිතට වේදනා දැනෙන්නේ, කම්පනයක් දැනෙන්නේ, දුකක් දැනෙන්නේ, කලබලකාරීත්වයක් දැනෙන්නේ අනිත් අය අපට පීඩා වේදනා ඇති කරන්නේ. සෑම අවස්ථාවක්ම සිකපදයක් කැඩෙන බව අපගේ විඥාණයට අවබෝධ නැති නිසා තමයි අසුවලා මට මේම කිව්වා අසුවල්දේ මේම වුණා එහෙම වෙන්න බෑ මේම වෙන්න ඕනේ කියලා අපි තර්ක ඉදිරිපත් කරනවා ඒ සෑම තර්කයක්ම අරගෙන බලනකොට ඒ හැම අවස්ථාවකම සෑම වචනයක් තුලින්ම පන්සිල් බිඳිලා පංචශීලයේ කඩමින් තමයි අපි මේ ලෝකයේ සෑම දෙයක්ම ඉදිරිපත් කරන්නේ. එහෙනම් අපේ ජීවිතවල මේ සීලය අරියට සමාදි වෙලා නැහැ. ලෝකෝත්තර දේ පමණක් කතා කරන්නට, දකින්නට, අහන්නට, කටයුතු කරන්නට, සිතන්නට අපි දක්ෂ නැහැ කියන එක අපිම අපි තේරුම් ගත්තොත් විතරක් අඩුව හදන්න පුළුවන්. ඉස්සෙල්ලාම ප්‍රශ්නය අසනීපය තේරුම් ගත්තේ නැත්නම් ප්‍රතිකාර ලබන්නට පුළුවන් කමක් නැහැ. එනම් මේ සීලය තමයි සමාධිය බවට පත් වෙන්නේ මේ සීලය කියන්නේ මොනවද සියලෝම චෛතසික නිරෝධ කිරීමේ පටිපදාව බලන්න සීලය කොච්චර ලස්සන කාරණාවක්ද අපට මේ සීලයෙන් තොරව සමාධි කරන්න පුළුවන් නම් භාග්‍යතුන් වහන්සේ භාවනා සීල සමාධි ප්‍රඥා කියලා භාවනාන්සේ භාවනාවට මුල් තැන දෙනවා. හැබැයි භාග්‍යතුන් වහන්සේ භාවනාව නෙමෙයි දෙන්නේ දාන සීල භාවනා. අන්න බලන්න එතන ප්‍රශ්නයක් වෙනවා. ඇයි භාවනා කරන්න කෙනෙකුට අවශ්‍ය නම් භාවනාවෙන් ප්‍රතිඵල ගන්න නම් එයා ඉස්සෙල්ලාම සිල් රැකලා ඉන්න ඕනේ. සිල් රකින්න මොනවද කරන්න ඕනේ? සීලයක් එහෙම රකින්නේ නැහැ. ඔක්කොම අත්හරින්න ඕනේ. එනම් මේ චිත්ත සමාධියටපත් වෙන්න ආස්වාස ප්‍රාස්වාස කරන භාවනා යෝගියා තේරුම් ගන්නවා මේ සිත නිවන්නම බෑනේ. මේක කොහොම නිවන්න ඇදුවත් මෙයා කලබල වෙලා নানা ප්‍රකාර අරමුණු ඔස්සේ දුවනවා කන්දක් මතින් පටන් ගන්නා වූ විහැල්ල ඒ පල්ලමේ තියෙන ඒ බැසින් බසින්න පුළුවන් තැන් වලින් බැසගෙන බැසගෙන එයා ගලාගෙන යනවා එනක් ඒ ආකාරයෙන් අපගේ සිතත් ඒ බයින්න පුළුවන් තැන් වලින් මේක බෑගෙන ගලාගෙන යනවා කිසිම තැනක නැවතිල්ලක් නැහැ. කරඬෙන් පල්ලයට ඕනම එකක් වේගෙන් ගලනවා වාගේ අපි කැමැති කැමැති අරමුණු වලට මේ සිත වේගෙන් ගලාගෙන යනවා. මේක ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන සීයෙන් ඉන්න ඒ භාවනා යෝගියාට මේක ප්‍රත්‍යක්ෂ වෙනවා. ඒ භාවනා යෝගියා ආර්ය ශ්‍රාවකයා කල්පනා කරනවා මේ චෛතසිකය මේ ආකාරයෙන් විවිධ අරමුණු ඔස්සේ දුවන්නේ මෙයාට සංවරව ඉන්න පුළුවන් කමක් නැහැ සංවරය අදන්න ඕනේ ඔක්කොමට කලින් දැන් මේ සංවරය කියලා කියන්නේ මොනවද? සිකපදපා මේ පංචිල් වලින් විතරයි මෙයාට සම්මරභාවය දෙන්න පුළුවන් හේතුව මේ කලබලකාරී හැම මොහොතේම සම්බන්ධ වෙලා තින්නේ පංචිල් වලින් එක පදයක්. එහෙනම් මේ භාවනා යෝගියාට වැටහිච්ච එක කාරණාවක් තමයි මේ පංචිල් රකින්නට එහෙම නැත්නම් සමාධි කරවන්නට මොනවද කරන්න ඕනේ කියලා සොරකම් නොකර බොරු නොකිය කාමයේ වර්ධව ඇසිරෙන්නේ නැතුව ප්‍රාණඝාත කරන්නේ නැතුව මත් වෙන්නේ නැතුව මෙයා පුළුවන් තරම් ඉන්න උත්සාහ කරනවා ඒක මෙයාට කවදාවත් කරන්න පුළුවන් වැඩක් නෙමෙයි එහෙම බලාත්කාරයෙන් සිල් රකපු කට්ටිය මේ ලෝකේ කොහෙවත් නැහැ. භාග්‍යතුන් වහන්සේ දන්නවා මේ සිකපද එහෙම රකින්න බෑ. එහෙනම් ඉස්සෙල්ලාම සිල් රකින්න එයා දන් දෙන්න ඕනේ. දානය කියන පාරමිතාව පුරණ කෙනාට විතරයි සීලය සමාදි කරන්න පුළුවන්. එනම් මේ දානය සීලේ බවට වෙන්නේ කොහොමද කියලා බැලුවාම මිනිසුන්ට අපි ඉන්සා පීඩා කරන්න හිතෙනවා වේදනා ඇති කරන්න හිතෙනවා අපාස අවවාද දෙන්න හිතෙනවා ඔක්කොම අත්හරිනවා දන් දෙනවා ඇයි මිනිස්සෙගේ සිතක් මම රිදවන්නේ? ඇයි ආගේ කායට දුකක් දෙන්නේ? ඇයි මම ප්‍රාණයක් ඝාතනය කරන්නේ? ප්‍රාණයක් හිංසාවටපත් කරන්නේ මම කරන්නේ නැහැ කියලා ඔක්කොම අත්හරිනවා. පාණාතිපාතා සමාධි වුණා. මට මමවත් නැතිකොට මගේ ප්‍රාණයවත් මට ආරක්ෂා කරගන්න බැරි වෙනකොට අනුන්ගේ දේවල් හොරකම් කරලා මම රකින්න හදන්නේ මොකටද? මගේ උස්ම ටික යන වෙලාව මම දන්නේ ඒක රක ගන්නවත් මට බැරි නම් අනුන්ගේ බඩු මුට්ටු ටික මම පරිස්සම් කරන්න යන්නේ ඇයි එයා අනුන්ගේ බඩු ගන්නවත් යා පැත්තවත් බලන්නේ ඒතුව තමන්ව තමන්ට ආරක්ෂා කරන්න බැරි නම් වරකම් කරපු දේ ආරක්ෂා කරන්න එපාය උදරගත්ත දේ තෑරගත්ත දේ ජීවිත කාලෙම රකින්න එපාය එයා කවදාවත් මේ ලෝකේ අබහැටයක්වත් වරකම් කරන්නේ නැහැ අන්න අදින්නා දහණය එයා සමාධි වෙනවා අත්තරීම තුලින්. එහෙනම් අද වර්තමානයේ ජීවිතයේ ගත්තාම මිනිස්සුවත් මිනිස්සු පැරගෙන යනවා. දෙමව්පියන්ගේ දරුවෝ පාසල් යනවා දරුවා ගෙදර එන්නේ දරුවා මගින් පැරගෙන ගියේ. දැන් බලන්න මේ අදින්නා දාණය කරපු කෙනා අවුරුදු 50 කට ඒ දරුවා පරිස්සම් කරන්න ඕනේ. එයාට දාව ඉපදෙන දරුවන්ට කන්න බොන්න දෙන්න ඕනේ. ගෙවල් හදලා දෙන්න ඕනේ. අම්බ කරලා දෙන්න ඕනේ. බේතේ දෙන්න ඕනේ. මුර කරන්න ඕනේ. පරිස්සම් කරන්න ඕනේ. බලන්න එයාට වෙච්ච ආපත්තියක මහත බඩමුට්ටු හොරකම් කළාට පස්සේ බඩමුට්ටු අපි ආරක්ෂා කරන්න ඕනේ. ඒව අපට ඕන විදිහට පරිහරණය කරන්න බෑ. රාජ්‍ය නීතිය ඒකට ක්‍රියාත්මකයි. දැන් බලන්න යා මොනතරම් වේදනාවක් දුකක් විඳිනවද ඒ හොරකම් කරපු දේ නඩත්තු කරන්න. එහෙනම් මේ ලෝකේ අපේ මේ දාහනේ කියන පාරමිතාව පුරපු නැති එකේ වරද තමයි සිල් කැඩෙන්නේ. එහෙනම් අපි අනිත් අයගේ අන්වස්තු ආසාවල් අත්හැරලා සොරකම් කිරීමේ චේතනා අත්හැරලා අනිත් අයගේ වස්තු අපේ සතු කරගන්න අදහස් උපක්‍රම තියෙනවා ඒවා අත්තරිනකොට දන්නේම නැතුව අදින්නාදාන වේරමණී සික්ඛාපදය සමාදි වෙනවා. පංචකාමයන් පිනවන බලාපොරොත්තු තියෙන තාක්කල් මේ ආයතන අයම කාමයන් පස්සේ අබාගෙන යනවා. රසවත් දේවල්මයි හොයන්නේ. දානවල පොඩි පොඩි අඩුපාඩුකම් තිබුණාම අරියට තරහා යනවා. කිසිම රසක් නැහනේ. මාළු කුරියෙක් නැහනේ. කිසිම බලන්න මිනිසට උයපු කිසිම දෙයක් නෑ ඔක්කොම කිරිවාගේ මේක කන්න පුළුවන්ද සත්තුන්ටවත් කන්න බෑ කියලා සිත පොඳුරනවා මොකද්ද මේ රස කාමය පිනවන අදාස කාම සිතේ පවතිනවා කිසිම ලස්සනක් නැනේ ගස්කොළ මොකවත් වැවිලා නැහැ කාන්තාරවල් වැඩක් නැහැ මෙතන ඉන්නේ නැහැ ඒ කියන්නේ තාම එයා ඇස කියන මේ ඉන්ද්‍රිය තුලින් ලස්සන කාමයේ පිනවනවා මේ පළාතේ මිනිස්සු කිසිම කෙනෙක් සංවර කතා කරන්න දන්නේ සංඝයාට ගරු කරන්නේ ඇත්තටම ගරුත්වයක් බලාපොරොත්තු වෙන්න මානෝනේ නිවන් දකින්නද කියලා ඇහුවාම නිවන් දකින්නේ එහෙනම් ශ්‍රමණයාට මොන ගරුත්වයක්ද යාචකයෙකුට කවුරු ගරු කරන්නේ එහෙනම් Taman ගරුත්වය බලාපොරොත්තු වෙන නම් ප්‍රශ්නේ තියෙන්නේ ගරුත්වය නෙමෙයි ඒ ප්‍රශංසනීය වචන ඇෙන්නේ එතන ප්‍රශ්නේ එනම් එයා තාම ශබ්දකාමයේ පිනවනවා වඳින්න දන්නේ මිනිස්සු පිළිවෙලට හරියට සංඝයාට වඳින්නේ දනගාල වඳින්න ඉසලා උගන්වන්න ඕනේ ඒ කියන්නේ වඳින එකේ ප්‍රශ්නයක් නෙමෙයි වැඳුම් ගන්න නෙමෙයි ආවේ සසර දුක නිවා ගන්න නමුත් මේ විදිහට ප්‍රකාශ කරනවා නම් තාම ස්පර්ශකාමය මේ කයට ලැබෙනා වූ වින්දනය කෙරෙහි තාම එයාට බලාපොරොත්තු තියෙනවා. අන්න මේ භාවනා යෝගියා මේක ප්‍රත්‍යක්ෂ කරගෙන එයා මේ පංචකාමයන් පිනවන සියලෝම දේවල් දන් දෙනවා. ඒ කියන්නේ අත්තරිනවා. ඒක තුලින් එයා සීලය සමාදි වෙනවා. කට ඇරියොත් බොරුවක් කියවෙන්නේ හේතුව තප්පරයෙන් තප්පරයට මේ අණුව භ්‍රමණය වෙනවා මේ පෘථුවිය භ්‍රමණය වෙනවා සෑම වස්තුවක්ම තප්පරයක් යනකොට ඒ තප්පරය එයා අනිත්‍ය වෙනවා පරණ වෙනවා ජීර්ණ වෙනවා අපි කියන හැම දෙයක්ම තප්පරෙන් තප්පරයට අනිත්‍ය වෙනවා ඇයි අද ලෝකය හොයාගත්ත විද්‍යාවල් හැම එකක්ම අනිත්‍ය වෙන්නේ? ඇයි කාලයක් යනකොට තව එකක් හොයාගන්නවා? ඒක හරි කියලා පිළිගත්තාම තව කාලෙකින් තව එකක් හොයාගන්නවා. ඔයන්න ඔයන්න අර හොයාගත්ත දේවල් පරණ වෙනවා, අනිත්‍ය වෙනවා, අසාර්ථක වෙනවා. ඒ නිසා විද්‍යාව හැමදාම ලෝකේ අලුත් වෙමින් පවතින දෙයක්. ඒක කවදාවත් ඉවර වෙන්නේ නැහැ. සොයලා ඉවර කරන්න බෑ. හේතුව මේ හැම වස්තුවක්ම භ්‍රමණය වීම තුළින් අනිත්‍යතාවය අරා යනවනම් අපි කට ඇරියොත් සත්‍ය කියවෙන්නේ අසත්‍යයක් කියවෙන්නේ. අස්සරලම ලෝකෙදියා බැලුවොත් අපිට පේන්නම බොරුවක් මායාවක්. ඇයි එහෙම එකක් මේ ලෝකේ නැහැ. පොල්ගාක් මේ ලෝකේ තියෙනවද අඹගාක් මේ ලෝකේ තියෙනවද මිනිස්සෙක් මේ ලෝකේ ඉන්නවද කියලා බැලුවොත් ආර්ය උත්තමයා කියනවා එහෙම එකක් මේ ලෝකේ නැහැ අණුවල එකතුවක් මේවා කොටස් දෙක එකතු වෙලා රූපයක් වාගේ එකක් ඇදිලා තියෙනවා ඒකට සම්මුතිය නමක් දීලා තියෙනවා මිනිසා අණු කෝටි ගණන් එකතු වෙලා ඒක පාර්ශිකව එකක් උඩ එකක් පිටවලා තියෙනවා මේකට අපි ගහ කියලා කියනවා ගෙඩිරියා බලලා මේකට පොල්ගා කියලා සම්මුතියේ නමක් දීලා තිනවා ඇත්තටම ඒම එකක් නෑ මේ අණු වලින් එකතු වෙලා මේ පටවියාපෝ තේජෝ වායෝ කියන සතරමා භූතය මූලිකත්වයේ දරලා මේ ලෝකයේ සෑම නාමයක් රූපයක් ඇති වෙලා තියෙනවා මේ හැම එකක් තුලම ඇත්තටම නාම රූප නැහැ අණු විතරයි පවතින්නේ. අණු වල ඒකරාශි වෙච්ච ප්‍රමාණයන් වලට අණුව අපි නන්දීලා තියෙනවා. එහෙනම් මේ සත්‍ය දැක්කාම අපට තේරෙනවා ඇයෙන දේවල් හැම එකක්ම තප්පරෙන් තප්පරයට අනිත්‍ය වෙනවා මට වැටෙච්ච ප්‍රමාණයට අනුව ඒ ඇයෙන හැම එකක්ම මුසාවක් වෙනවා කෙනෙක් ඇවිල්ලා කියනවා පෘථිවිය භ්‍රමණය වෙන්නේ මමයි භ්‍රමණය වෙන්නේ. එයාට සාපේක්ෂව කියන එක. තව කෙනෙක් කියනවා පෘථිවිය භ්‍රමණය වෙනවා මම නැවතිලා ඉන්නේ කියලා. තව කෙනෙක් ඇවිල්ලා කියනවා පෘථිවිය භ්‍රමණය වෙනවා මමත් භ්‍රමණය වෙනවා. එහෙනම් බලන්න මේ ප්‍රකාශන තුනම අරන් බැලුවාම පෘථිවිය භ්‍රමණය වෙන්නේ මමයි භ්‍රමණය වෙන්නේ කියලා කිව්වම ඒක එයාට සාපේක්ෂව හරි. පෘථිවිය භ්‍රමණය වෙනවා නමුත් මම නැවතිලා තථාගතයන් වහන්සේ අඟුලිමාලට කරන ප්‍රකාශය ඒකත් හරි. පෘථිවිය භ්‍රමණය වෙනවා ඒ නිසා සියල්ල භ්‍රමණය වෙනවා විද්‍යාඥයෝ හොයාගෙන කියන එකත් ඒකත් හරියි. එහෙනම් මේ ලෝකයේ බොරුව මොකද්ද කියලා බලනකොට ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂව ඒක සත්‍ය නම් ඒක ඇයෙන පුද්ගලයාට පුද්ගලයාට සාපේක්ෂව ඒක අසත්‍ය නම් එහෙනම් මෙතන අසකන දිවනාසය සමසිත කියන ආයතන මේ නාම රූප වලට සම්බන්ධ කරන සෑම මොහොතකම මුසාව සිද්ධ වෙනවා ඒ නිසා තපස්වරු ඇස් අරින්නේ කතා කරන්න හේතුව සිකපදේ රකින්න ඕනේ. සමාධිය මේ ලෝකයේ උත්තරීතර ධර්මතාවය සමාධිය ඒගොල්ලෝ ගොඩාක් ප්‍රියයි. ඒ නිසා ආයතන අය ඒගොල්ලෝ මේ නාම රූපත් එක්ක ගනුදෙනු කරවන්නේ ගනුදෙනු කෙරුවොත් ඒක බොහොම අවමෙන් ගනුදෙනු කරවන්නේ. තපස්වරු කට ඉන්නේ ඒ නිසයි. දන්නවා මේ ලෝකේ මොකවත් කතා කරන්න බෑ. දැන් කතා කරලා විනාඩි 5ක් යනකොට ඔක්කොම අණු වෙනස් වෙලා මගේ කටින් එළියට ගිය තරංගයේ තියෙන අණු වල ධාරිතාවත් වෙනස් වෙලා ඒ අණු වල භ්‍රමණ වේගයත් වෙනස් වෙලා එනම් පණිවිඩේ ඒක නෙමෙයි වෙන එකක් පවතින්නේ. ඒකයි පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝ ඊති කියලා තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ මේ පුද්ගලයාට පුද්ගලයාට සාපේක්ෂව වෙනස්. සිත තුළ ඇති වෙන චෛතසිකයේ ධාරිතාව වචනය බවට පත් වෙනකොට වෙනස් වෙලා වචනය කම්පණයෙන් එළියට දානකොට අර ජීවියාගේ කනට ඇතුල් වෙන්න මේ අවකාශය තුලින් ගමන් කරනකොට මේ ඉඩ ප්‍රස්තාවය තුළ මේ සතර දිසාවේ වාතයෙන් කම්පණයටපත් වෙලා මේ ශබ්දයේ කියන තරංගයේ තියෙන ධාරිතාවේ අණුවල භ්‍රමණ වෙනස් කරනවා ඒ එකින් එකට ගැටීම, එකින් එකට ඇලීම, අභිභවා යෑම කියන මේ අණුවල තියෙන චර්යාවල වෙනසක් ඇති කරනවා. එයාට ඇයෙන්නේ වෙන එකක් ඒ නිසා. එහෙනම් මේ ලෝකේ හැමතැනම බොරුව නම් එයා කරන්නේ මොනවද? ආයතන ආයතුලින් ඇතිවෙනා සංඥාවල් ටික අත්හරිනවා. එයා හැම එකක්ම දන් දෙනවා. ඒකෝ වැඩක් නෑ. මේ නාම රූප ඔක්කොම බොරු. ඊට වඩා ලොකම බොරුව මේ බොරුව දකින්න මම ඉපදිච්ච බොරුව. එනම් බොරුවේ බොරුවක් පවතිනවා. ඒ බොරුව තුළ මම බොරුවක් වෙලා ඔක්කොම බොරු ටික අත්හැරලා සත්‍යවාදී වෙනවා. මුසාවාදය සමාදි වෙනවා. මේ ලෝකේ මේ අසකන දිවනාසය සමසිත කියන ආයතන අය සෑම අවස්ථාවක් තුළම එයා පිනවන්න වින්දනය කරන්න උරු වෙලා ඉනවා ඒකට තමයි මේ කාම කියලා කියන්නේ විඳිනවා එහෙනම් මේ විඳිනවා කියන මේ කාමයට මේ ආයතන හැම එකක්ම කැමති මේ විඳීම එයා විඳනය අත්තරිනවා හේතුව මේ ලෝකේ කවදාවත් විඳලා ඉවර කරන්න බෑ හැම දෙයක්ම කාමයමයි ස්පර්ශ වුණොත් කාමය ළඟ හිටගෙන හිටියොත් කාමය දැක්කොත් කාමය ඇහුනොත් කාමය කෑවොත් කාමය සිතුවත් කාමය මේ ලෝකේ හැම සංඥාවක් තුළම කාමයේ පවතින බව මේ ආස්වාස කරන ප්‍රාස්වාස කරන මේ භාවනා යෝගියාට වැටහෙනවා එයා දැනගන්නවා මේ කාම ලෝකයේ මේ කාමයෙන් පිරිච්ච ලෝකයේ මට බේරිලා ඉන්න ක්‍රමයක් නැහැ. ඒ නිසා ඔක්කොම අත්හරිනවා. එයා දන් දෙනවා. එහෙනම් බලන්න අපගේ ජීවිත තුළ මේ දාණය කියන එක ආර්ය ශ්‍රාවකේ දන් දෙන ක්‍රමවේදය. මේ ක්‍රමයට දාණය දුන්නාම ඒ දාණය එයාට සීලය බවට පත් වෙනවා හේතුව මේ ක්‍රමවේද පාට දන් දුන්නාම එයාට ආයි කැළඹෙන්න හේතුවක් නැහැ. කෝටියක් සම්මර සීලයේ තියෙනවා නම් මේ කෝටියටම එයා අනුගත වෙනවා මේ කෝටියම ආරක්ෂා කරන උත්මේ කොටපත් වෙනවා හේතුව මේවා කැඩෙන්නේ නැති නිසා මේ සිකපදයට ගැටලුවක් ඇති වෙන්නේ නැති නිසා එයාට තේරෙනවා කැඩෙන්නේ නැත්නම් ඒක සමාධි වෙලා එහෙනම් අපේ ජීවිතය තුළ අපි ඉස්සෙල්ලාම සමාධියට කලින් සිල් රැකලා ඉන්න ඕනේ. එහෙනම් සිල් රකින්න මොනවද කරන්න ඕනේ? මේ ක්‍රමවේද පාට හැම දෙයක්ම අත්හරින්න ඕනේ. එහෙනම් දන් දෙනවා දන් දුන්නාම අපේ සමාධියට සීලයටපත් වෙනවයි කියලා දේශනාවේ සඳහන් වුණාට අද වර්තමානයේ කොච්චරනම් මිනිස්සු දන් දෙනවද හැම මාසෙම දානේ වරක් දන්නේ දම්පෙට්ටිය ඔළුවේ තියාගෙන ඇවිල්ලා බුද්ධ පූජාව පවත්වලා සංඝයාට දානි දීලා සන්තෝෂෙන් යනවා කෝ සිල් රැකුන්නේ නැනේ. දානය සීලේ බවට පත් වෙනවා නම් ඒ කට්ටිය සිල් සමාදන් වෙලා ප්‍රඥාවෙන් ලැබෙන්න එපාය. එහෙම එකක් වෙන්නේ නැනේ. එහෙනම් මේ දානයේ කියන සැබෑකම තමයි මේ ආයතන අයතුලින් මේ බඹයක් විතර උස තියෙන මේ කය තුලින් දෙනු ලබන්නා වූ ආර්ය දාණය සත්පුරුෂ දාණය එහෙනම් මේ සීලයට ඉස්සෙල්ලාම අපිපත් වෙන්නේ නැතුව මේ සීලය සමාධි කරන්නේ නැතුව ප්‍රඥාවට යන්න බෑ චිත්ත සමාධිය පවතින්නේ සීලය මත එහෙනම් සීලය පවතින්නේ දාණය මත. එහෙනම් මේ දාණය පිළිබඳව අපි ගොඩාක් ගැඹුරෙන් දැනගන්න ඕනේ. සත්පුරුෂ දාන කියලා භාග්‍යතුන් වහන්සේ සත්පුරුෂ දාන සූත්‍රයේ දේශනා කරනවා සංයුක්ත නිකායේ පස්වෙනි නිපාතේ පංචක නිපාතේ සත්පුරුෂ දාන කියන සූත්‍රයේ එතනදී කාරණා හතරක් තථාගතයන් වහන්සේ මේ ලෝක සත්‍යයට අනුකම්පාවෙන් දේශනා කරනවා. සත්පුරුෂයා කියලා කියන්නේ කවුද කියලා බැලුවාම ඒ සත්පුරුෂයා මිනිසුන්ගේ යාපත විතරක් කතා කරනවලු. සත්පුරුෂයා මේ ලෝකේ කිසිම කෙනෙක්ගේ අගුණ කියන්නේ හැම කෙනාගේම යාපත කතා කරනවා. සත්පුරුෂයා හොයා ගන්න තියෙන එකම ලකුණ තමයි මේ ලෝකෙ කිසිම කෙනෙක් විවේචනය කරන්නේ නැහැ, නිඳා කරන්නේ නැහැ, අපාස කරන්නේ නැහැ, අගෞරව කරන්නේ නැහැ. සත්පුරුෂ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ ඒ උත්තමයා තුළ තියෙන එකම පළවෙනි ගුණාංගය තමයි මේ ලෝකේ සෑම කෙනාගේම හොඳ කියනවා. තවත් සත්පුරුෂයෙක්ගේ දෙවනි ගුණාංගයක් තියෙනවා. ඒ දෙවනි ගුණාංගය තමයි යම්කිසි කෙනෙක් යම්කිසි කෙනෙක් පිළිබඳව අගුණ කියනවා නම් විවේචනය කරනවා නම් ඒක ප්‍රතික්ෂේප කරනවා. නෑ නෑ එහෙම වෙන්න බෑ. එහෙම එයා කරන්නේ නැති කෙනෙක්. එහෙම අපි එයා ගැන කතා කරන්න හොඳ නෑ. එයාගේ වරද ඇයි අපි විවේචනය කරලා එයාව නිඳා කරන්නේ? පව් එහෙම කරන්න එපා. එහෙම මිනිසුන්ට අගෞරව කරන්න එපා කියලා එහෙම යම්කිසි කෙනෙකුට විරුද්ධව විවේචනයක් නින්දාවක් අපහාසයක් ඇති වෙනවා නම් ඒක වහාම වළක්වනවා ඒක සත්පුරුෂයා ළඟ තියෙන දෙවනි උත්තරීතර මනුෂ ධර්මයක් කියලා සත්පුරුෂ සූත්‍රයේ තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඒ වගේම තමයි මිනිස්සෙකුට ඔද කියන්න පටන් ගත්තාම නැති හොඳ ඔය ඔය කියනවා ඒ මිනිස්යාට හොඳ සියලු බැනලා ඒ ඒ සත්පුරුෂයා ඒක පිළිගන්න එයා කියනවා කොච්චර හොඳයිද බනපු එක අපේ කර්ම ඉවර වෙනවා ඒ උත්තරමයා නේද අපට තරහා යන බව අපට තේරුම් කරලා දුන්නේ මේ විදියට අර කිසිම පාරයකට නැති කැත කතා ඔක්කොම ಗುಣධර්ම වශයෙන් පෙරලලා ඒවා මා විශාල ආනිසංස දායක ධර්මකාරණා බවට පත් කරලා එයාව වර්ණනා කර කර ඔද කියනවා මේක සත්පුරුෂයෙක් තුළ තියෙනා වූ තුන්වෙනි ගුණාංගය කියලා තථාගතයන් වහන්සේ සාදුකාරයක් දෙනවා එහෙනම් සත්පුරුෂයා මේ ලෝකයේ කිසිම කෙනෙකුගේ අගුණයක් දකින්නේ නැති ಗುಣ මතු කර කර යාට හොඳ කියනවා. එයාට කියන්න මොකවත් හොඳ නැහැ. ප්‍රඥාවෙන් වේසලා මාන්සි වෙලා ಗುಣ හොයලා මතු කරලා ඒක වර්ණනා කර කර එයාට ප්‍රශංසා කරනවා. මේක සත්පුරුෂ ගුණාංගයේ තුන්වෙනි ගුණාංගය. මේ සත්පුරුෂයා තුළ තවත් ගුණාංගයක් තියෙනවා ඒක තමයි තමන් ගැන යම්කිසි කෙනෙක් වර්ණනා කරනවා නම් ඒක කවදාවත් අනුමත කරන්නේ නෑ නෑ හොඳ ඒවා ඒවා තිවිච්චා ඒවා කතා කරන්න ඕනේ මොකටද අපි ඒවා කතා කරන්නේ අනේ ඉතින් මට වර්ණනා කර කර හිටියම නිවන් දකින්නවද අඩුව හදාගන්න කියලා තමන්ට දෙන්නා වූ කීර්තිය ප්‍රශංසාව ගෞරවය ඒ මොහොතේම වළක්වනවා ඒක වින්දනය කරන්නේ ඒක අනුමත කරන්නේ Tamanට ප්‍රශංසාව ලබන්න කිසිසේත්ම මේ ලෝකේ පෝසත් වෙන්නේ තමන්ගේ ಗುಣ වළක්වා ගැනීම මේ සත්පුරුෂයා තුළ තියෙන මේ සතරවෙනි උත්තරේ මනුස්ස ධර්මයේ කියලා තථාගතයන් වහන්සේ සාදුකාරයක් දෙනවා. එහෙනම් බලන්න සත්පුරුෂයෙක් දා සත්පුරුෂ දාණය කියලා කියනවා. සත්පුරුෂ දාණයේ ආනිසංස අපි දන්නවා. ඕ මේ සත්පුරුෂ ගුණාංග අතර එතන තියෙනවද කියලා බැලුවම නෑ පුරුෂයා ඉනවා මේ සත් කියන ගුණාංගේ නෑ මේ සත් කියන වචනය තුළින් සතරක් කියන එක පිළිඹු කරනවා මේ අතර ආකාර ගුණධර්ම තියෙන්න ඕනේ මේක සතර සතිපට්ඨානයයි පිළිඹු කරන්නේ එහෙනම් අපේ ජීවිත තුළ අපි සත්පුරුෂය වුණාට බෑ සත්පුරුෂ ගුණාංග අපි ළඟ තියෙන්න ඕනේ එහෙම තිබිලා දෙන දාණයට තමයි සත්පුරුෂ දානම් කියලා කියන්නේ එහෙනම් සිල් රකින්න අපි දන් දෙන්න ඕනේ එහෙනම් දන් දෙන්න අපි දාණය දෙන්නේ කොහමද කියන එක ලෝකෝත්තර වටා ගන්න ඕනේ මේක පෙනිපෙනී දෙන එකක් නෙමෙයි උයලා කියලා දෙන එකක් නෙමෙයි පේන්නේ නැතුව දෙන එකක් කිසිම කෙනෙකුට නොපෙනෙන්න දෙන දානයක්. එනම් ආයතන අයතුලින් ඇතිවෙනා වූ ක්ලේශ ධර්මයන් හැම එකක්ම පංචශීලයට අනුගතයි. එසේ පංචශීලයට අනුගත වෙච්ච සෑම ක්ලේශ ධර්මයක්ම නිරෝධ කරන අත්තරීමේ ප්‍රතිපදාව තමයි මේ දානය තුලින් අපි පරිපූර්ණ කළ යුත්තේ. එහෙනම් අපි සත්පුරුෂයෙක් වෙලා දන් දෙන්න නම් මේ ගුණාංග අතර අපි තුල ಗುಣධර්ම වශයෙන් වඩලා තියෙන්න ඕනේ. ඒක අපේ ජීවිතවලින් දකින්න ලබන්න ඕනේ. එහෙම වුණත් විතරක් අපට පුළුවන්කම තියෙනවා මේ ලෝකේ සත්පුරුෂ ගණයට වැටෙන්න. එහෙනම් මේ ආකාරයෙන් දන් දුන්නාම මේ විඥාණය තුල පවතිනා වූ සෑම පීඩනයක් කම්පනයක්ම අත්හැරෙනවා. අත්තරුණාම මෙයාට සිද්ධ වෙනවා විවේක සුවේ උදකලා වෙන්න එයා ශුන්‍යාගාරගත වෙනවා ශුන්‍ය වෙනවායි කියලා කියන්නේ සෛතසික නැති සිතක් බවට පත් වෙනවා ඒ කියන්නේ සිල් කැඩෙන්නේ එයා දාණය සීලය කළා දැන් සිතවිලි නැත්තම් එයා මොනවද කරන්නේ භාවනා කරනවා එයා කරනවද නැහැ කෙරෙන්න ඇරලා බලාගෙන ඉන්නවා අපේ ජීවිතයේ අපි භාවනා කරන සෑම මොහොතකම අපිට වැඩ වැරදුනා අනන්ත අප්‍රමාණ අපිට নানা ප්‍රකාර ගැටලු මතුණා ඒ භාවනා කරන්න ගියා සෑම චෛතසිකයක්ම හේතු වෙච්ච ඒ අකුසල කර්මය පාප කර්මය කුසල කර්මය පින් කර්මය අත්හැරියාම දන් දුන්නාම මේ චෛතසිකය නිවිලා යනවා මේ චෛතසිකය කැළඹෙන්නේ නැති ස්වභාවයට පිරිසිදු පෑදිලි වතුර චංචල නොවි තියනවා වාගේ මේක පෑදිලි මනසක් බවට පත් වෙනවා එහෙම වුණාම සීලය එයා තුල ලැබෙනවා ඒක තුලින් එයා සමාධියටපත් වෙලා ඒක තුලින් එයා සම්පූර්ණ භාවනා යෝගියෙක් වෙලා එහෙනම් සමාධියටපත් වෙන්න මේ සීලය රකින්න කෙනා අයා දන්නේම නැතුව භාවනා කරනවා හේතුව එයා වාඩි වෙලා ඉතියා සිටිවිලි නැහැ සිටිවිලි නැත්තම් එයා කරන්නේ භාවනා බලන්න දාණය Taman දන්නේ නැතුව ස්වයංක්‍රියව සීලය බවටපත් වුණා ඒ සීලය භාවනාව බවටපත් වුණා එහෙනම් භාවනා කරනවා කරනවා කියලා අපි පොරබදින්න අවශ්‍ය නැහැ ඉස්සෙල්ලාම මේ සිල් ටික ඇදුවාම මේ පන්සිල් ටික හරියට ඇදුවාම ඒක සීලය බවට සමාදි වෙනකොට භාවනාව නිකම්ම පරිපූර්ණ වෙනවා එහෙනම් මේ චිත්ත සමාධිය පිළිබඳව අපි ගොඩාක් ගැඹුරෙන් දැනගත්තාම අපට පුළුවන්කම තේනවා මේ චිත්ත සමාධිය බොහොම ඉක්මනට සමවදින්න. එහෙනම් චිත්තය සමාධිය කියලා කියන්නේ මේ චිත්තය තුළ අර කැළඹිච්ච ස්වභාවය අයින් කරන්න ඕනේ. චිත්තය තුළ ඇතිවෙනා වූ චෛතසිකයන් නිරෝධ කරවන්න ඕනේ. මේ චිත්තයේ තියෙන මේ විඥාණය භ්‍රමණය වෙනවා මේ භ්‍රමණය වෙන ධාරිතාව අවම කරලා අවම කරලා ඒක නතර කරන්න ඕනේ මේකට තමයි චිත්ත සමාධිය කියලා කියන්නේ ආදියට සම වෙනවා ආරම්භයට එකතු වෙනවා මේ ඇතිවෙච්ච සෑම භවයන් තුළින්ම අටගත්තා වූ කර්මයෙන් එතර වෙනවා එහෙනම් අපේ ජීවිත තුළ අපි මේ අවකාශ ධාතුවේ ඉඳලා මේ සෑම අණුවක්ම පටන් ගත්ත ක්‍රමය අපි ගැන සාකච්ඡා කළා. මේ කම්පණය එහෙම නැත්නම් මේ අවකාශ ධාතුවේ විශාලත්වය නිසා දෝංකාරය පටගත්තා. ඒ දෝංකාරය කම්පනයක් බවට පත් වුණා. ඒ කම්පණය පීඩනයක් වුණා. පීඩණය තරංගයක් වුණා මේ තරංගය පරමාණු බවට පත් වුණා මේ පරමාණු එකතු වෙලා ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන නැදුනා මේ ඉලෙක්ට්‍රෝන පොට්‍රෝන නියුට්‍රෝන ඇති වෙලා සංඝටක ඇති වුණා ආපෝ තේජෝ වායෝ පඨවි කියලා මේ සතරමා භූත එකතු වෙලා පාසාන කුට්ටි අංශු ඇති වෙලා ඒවා එකතු වෙලා මහා විශාල පෘථිවි තරල ඇති වෙලා ඒ කොටස් හතරම එකතු වෙලා පුංචි පුංචි බැක්ටීරියා විලීරිය වලින් පටන් අරගෙන විශාල සත්තු බවට මේක ක්‍රමක්‍රමයෙන් පරිණාමය වුණා. එහෙනම් ආදියට සමවදිනවා කියලා කියන්නේ මොකවත් නැති ඉස්භාවයට සමවදිනවා. ආරම්භයට සමවැදුනාම මේ අටගත් කිසිම ධර්මතාවයක් පරිණාමයක් එයට සම්බන්ධ නැහැ. එහෙනම් එයා පුංචි පණුවෙක් වෙලා සමනලෙක් වෙලා, කුරුල්ලෙක් වෙලා, ගවයෙක් වෙලා, මිනිසෙක් වෙලා මේ ඉපදිච්ච එකතු කරපු සෑම කර්මයකටම එයා ඉමිකාරත්වය අයිමි කරගන්නවා. ඇයි එයා ආදියට සමවැදුනාම ඒ ආරම්භයට එකතු වුනාම මේ අතරමඟ සිදුවෙච්ච කිසිම දෙයක් එයාට අයිති නෑ. එයාට ඒක විඳින්න අවස්ථාව ලැබෙන්නේ නෑ. එහෙනම් මේ ආකාරයෙන් එයා ආර්යයට සමවදිනකොට මේ අතරමඟ එකතු කරපෝ ඒකරාශි වෙච්ච සෑම කර්මයක්ම එතන නවතිලා එයා බලාගෙන ඉන්නවා පරිසම් දෙන්න කෙනෙක් නැහැ. එහෙනම් මේ චිත්තය භ්‍රමණය වෙනවා භ්‍රමණය වෙනකොට මේ විශාල භ්‍රමණය තුලින් මේ කම්පනයක් අට ගන්නවා මේ ධාරිතාව අඩු කරන එක තමයි මේ චිත්ත සමාධිය තුලින් සිදු කරන්නේ. එහෙනම් අපේ සිත චෛතසිකයේ භ්‍රමණය වෙලා තරංගයක් ඇති කරනවා. මේ තරංගයේ තියෙන සෑම අණුවක්ම භ්‍රමණය වෙමින් පවතිනවා. මේ පීඩන ධාරිතාව ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අඩු කරන ක්‍රමවේදය තමයි නවත්තන ක්‍රමවේදය තමයි චිත්ත සමාධිය කියන නමෙන් එලිදරව් කරන්නේ. එහෙනම් අපගේ විඥානයේ භ්‍රමණ වේගය අඩු කරන්නට ඒ භ්‍රමණය නිසා ඇතිවෙනා වූ තරංගයේ කම්පන වේගය අඩු කරන්නට ඒකේ කම්පන ධාරිතාව අවම කරලා නවත්තන්නට තියෙන එකම ක්‍රමවේදය තමයි සිල් රකින්න එක එහෙනම් සිල් රකින්න බෑ හේතුව සිල් රකින්න දන් දීලා ඉන්න ඕනේ ඔක්කොම අත්හැරලා ඉන්න ඕනේ එහෙනම් අපේ ජීවිතවල තාම අපි සිල් රකින්න බැරි නම් මොනවද වෙලා තින්නේ? අපි තාම මොකවත් අත්හැරලා නැහැ. වෛරය අත්හැරලා නැහැ. මාන්නය අත්හැරලා නැහැ. ක්‍රෝධය අත්හැරලා නැහැ. උඩමුකම අත්හැරලා නැහැ. ආංකාරය අත්හැරලා නැහැ. ඊතුවක්කාරකම් අත්හැරලා නැහැ. පුද්ගලික මතිමතාන්තර අත්හැරලා නැහැ. දුස්ති මොකවත් අත්හැරලා නැහැ. එහෙනම් කොහොමද පන්සල් රැකෙන්නේ? සීලයක් රැකෙන්නේ නැත්නම් කොහමද භාවනාවක් කෙරෙන්නේ කොහමද භාවනාවක් නැත්නම් සමාධියක් ඇති වෙන්නේ අපේ වරද අපි තේරුම් අරගෙන නැහැ වැරදිච්ච හේතුව හදන්නේ ඵලය හදනවා වෛරය ඉතේ තැම්පත් වෙලා තියෙනවා සංගවලා තියාගෙන භාවනාව වැඩෙන්නේ බලන්න අවුරුදු මෙච්චර කොරණ කර ප්‍රඥාව ලැබුණ නැහැ මොකවත් ප්‍රතිඵලයක් නැහැ කියලා සාසනෙන් යන්න සූදානම්. හැබැයි අඩුව හදන්න සූදානම් නැහැ. තමන්ගේ ආම්කාරයේ උඩඟුව මාන්නයක් අරින්න සූදානම් නැහැ. නමුත් මේ ලැබිච්ච උත්තරීතර වාසනාවන්ත ශ්‍රමණ ජීවිතය අත්හරින්න සූදානම්. කල්පනා කරලා බලන්න අපි කොච්චරනම් දෘෂ්ටිගත වෙලාද අපි කොච්චර වංකද කියලා බලන්න අපි සම්බන්ධයෙන් අපි කෙරෙයි එහෙනම් අද ඉඳලා අපි අලුත් ජීවිතයක් පටන් ගන්න ඕනේ. එහෙනම් සිල් රකින්න මම හැම දෙයක්ම අත්හරිනවා මං ආවේ අත්හරින්න. එහෙනම් ඔක්කොම අත්හරිනවා. මේ තප්පරේ ඉඳලා මේ ආයතන අයතුලින් ඇතිවෙනා වූ සියලුම ධර්මතාවයන් මං අත්තරිනවා ඒ අත්තරීම තුලින් මං ශුන්‍යාගාරගත වෙලා ඒක මං සීලේ බවට පත් කරගන්නවා ඒ සීලය භාවනාව බවට පත් කරගන්නවා එහෙනම් අද හිඳලා මේ ආර්ය ගමන අපි යන්න ඕනේ අපි ලබාපු මිනිසත් භවයේ වැඩ නිමා කරන්නට මේ ක්‍රමවේදය ඇරෙන්න වෙන ක්‍රමවේදයක් ඇත්තේ නැහැ ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ දාන සීල භාවනා භාවනා කරන්න ඕන නම් ඉස්සලාම සිල් රකින්න සීලය නැත්නම් චෛතසික දහස් ගණන් ඉපදෙනවා කොහේ භාවනාවක් කරන්නද නිකන් වාඩි වෙලා ඉඳලා නැකිట్లా යනවා අපගේ ජීවිතවල හවන්කෝම කියන්න අපි භාවනා කරනවා කියලා වාඩි වෙලා කට පියාගෙන පැයක් විතර ඉඳලා ගිය අවස්ථා අනන්ත ප්‍රමාණ නැද්ද වාඩි වෙච්ච වෙලේ ඉඳලා සිතවිලි ගලනවා දියල්ලක් වාගේ කොනක ඉඳලා අපට අපියවත් මතක නැහැ ඒ තරම් චෛතසික ඒ සෑම චෛතසිකයක් තුළින්ම බලන්න පන්සිල් කැඩිලා නැද්ද කියලා හැම වචනයක් ඉස්පිල්ලා පාපිල්ලා ගන්න පන්සිල් කැඩිලා එහෙනම් අපේ ජීවිතවල මෙච්චර සීලය කැඩෙද්දී මේ තරම් චෛතසික ඇති වෙද්දී මේ සිත මේ තරම් නාම රූප ධර්මතාවයන් එක්ක එකතු වෙලා මිශ්‍ර වෙලා විසිරලා යද්දී ඒ අඩුව හදන්න නැතුව අරක උන්නේ මේක උන්නේ මේක ලැබුන්නේ කියන චෝදනාව මොනතරම් අසාධාරණ චෝදනාවක්ද එහෙනම් මේ චිත්ත සමාධිය කියන මේ ධර්මතාවය අපි සමවදින්න නම් ඒ සමාධියට අපිපත් වෙන්න නම් අපි අපගේ විඥානයේ කැළඹෙන්න තියෙන හේතු ටික ඉස්සලාම නිරෝධ කරන්න ඕනේ ආයතන පාතුලින් ඇති කරගත්තා වූ දෝෂ ටික නිර්දෝෂ කරන්න ඕනේ. එහෙම කරන්න පුළුවන් නම් ඒකාන්ත වශයෙන්ම අපි මේ ලෝකේ සීලවන්ත වෙනවා, ගුණවන්ත වෙනවා, භාවනා යෝගී වෙනවා, සමාධි ප්‍රඥා ලබනවා. එහෙනම් ප්‍රඥාව කියලා කියන්නේ වෙන මොකවත් නෙමෙයි අපි නැවත ධර්ම දේශනානුසාරයෙන් එක ගොඩාක් ගැඹුරු විද්‍යාත්මක කතා කරනවා ප්‍රඥාව කියලා කියන්නේ ඇත්ත ඇත්ත සැටි දැකීම. එහෙනම් මේ සීලය සමාධි වුණාට පස්සේ මේ සමාධිය ප්‍රඥාවටපත් වෙනවා. එහෙනම් මේ Nirodhagamini ප්‍රතිපදාව තුළින් මේ පංච සීලය කැඩෙන්නේ නැති මට්ටමට මේක ඇදුවාම එයා සීලවන්ත වෙලා නිතරම භාවනා යෝගීව ඉන්නවා. එතකොට ඇත්ත ඇත්ත සැටි දකින්නවා. දැන් බලන්න අපි වතුරකට පොකුණකට ලොකු ගලක් දැම්මාම මඩ ටික කැළැත්තිලා මාළු පේනවද නෙළුම් ගස් පේනවද වතුර යට තියෙන කිසිම ගලක් මණිකක් පේන්නේ නැහැ ඔක්කොම කැළඹිලා වතුර බොර වෙලා හැබැයි වතුර කලඹන්නේ නැතුව තියෙනකොට මඩ ටික ඔක්කොම පල්ලයට ගිහින් පිරිසිදු වතුර තියෙනවා පානීය ජලයක් ඒක පිරිසිදුයි එහෙනම් අපේ සිත මේ පන්සිල් කැඩෙන ක්‍රමවේදයෙන් අපි නිදාස් කළාම මේ සිත කිසිම චෛතසිකයකින් තොර වුණාම එයා සමාධියට යනවා. ඇයි එයා සිල් රැකලා එයා භාවනා කරලා ඒ නිසා සමාධිය ඇති වෙලා මේ සමාධිය කියලා කියන්නේ පෑදිලි මනස අර වතුර කැළඹෙන්නේ නැතුව පිරිසිදු පානීය ජලය වාගේ පැහැදිලි මනසට මේ සෑම නාම රූපයක්ම පේන්න පටන් ගන්නවා මේ නාම රූප ඇති වෙලා නැති වෙලා යන ක්‍රමවේදය එයාට පේන්න පටන් ගන්නවා සෑම තැනම මේ භ්‍රමණය වීම නිසා ඇති වෙලා නැති වෙලා යන මේ ධර්මතාවය තුල ඇතිවෙනා වූ ඇලීම ගැටීම වැටෙනවා ඒක තුලින් දුක දුක ඇතිවීමට හේතුව නිරෝධ කරන ක්‍රමවේදය නිරෝධ වීම කියන මේ ක්‍රමවේද අතර ප්‍රත්‍යක්ෂ වෙනවා සෑම නාමයක් රූපයක් තුලින්ම එයාට අපි කියන ප්‍රඥාවන්තයා ඇත්ත ඇත්ත සැටි දැකීමේ නුවණ තමයි ප්‍රඥාව එහෙනම් බලන්න මේ හැම දෙයක්ම අපි ළඟ තිබිලා මේ බබයක් විතර උස තියෙන කය තුල තිබිලා නමුත් අපි මේකට සමවැදුන්න හේතුව අපට දැනුම නැහැ අවබෝධය නැහැ කෙලෙස් හදන්න නැතුව පංචිල් හදන්න නැතුව මේ ලෝකේ මොකවත් වෙන්නේ නැහැ එහෙම කරපු කෙනෙක් මේ ලෝකේ කොහෙවත් නැහැ එහෙනම් අපිට අපේ සීලය හදාගන්න බැරි නම් අපි තුලින් කැඩෙනා වූ පංචශීලය අපට පරිස්සම් කරන්න ඒක සමාධි කරගන්න බැරි නම් අපි කොහමද ඊට එහා තියෙන එක බලාපොරොත්තු වෙන්නේ සුදුසු නැති දේ අපි බලාපොරොත්තු වෙනවා සුදුසුකම් හදන්න නැතුව අපේ වචන වලින් තාම ඊට රිදවන ක්‍රමවේද පවතිනවා අපේ චර්යාව තව කට්ටියගේ සිත් වලට වේදනා ඇති කරනවා අපේ චෛතසිකවල තාම ලෝභ දේශ මොහ රාග වෛර පවතිනවා අපිට ඇයෙන දේවල් වලින් තාම අඩුපාඩු හැෙනවා ඒකේ තුලින් ಗುಣධර්ම හැෙන්නේ අපි දකින දේවල් වලින් අඩුපාඩු පේනවා ಗುಣධර්ම පේන්නේ අපි ස්පර්ශ කරන සෑම රසයක් තුලින්ම ලෝභය ద్వේෂය ඇති වෙනවා ඒක තුලින් ඒ නාම රූප වල ධර්මතාවය පේන්නේ මේ අඩුව හදන්න නැතුව කවදාවත් අපට සීලයක් පීටන්න බෑ. හැබැයි අපි හිතනවා මං අදි සීලේ පීටලයි කියලා අපි තුල පංචිල්වත් නැත්නම් අනිසීල ගැන මොන කතාවද? එහෙනම් අද ඉඳලා මේ ඇසකන දිවනාසය සමසිත කියන ආයතන අයතුලින් මේ චෛතසික ඇති වෙනවා මේ චෛතසික වලින් කැඩෙනා වූ සෑම දෙයක්ම අත්හරින්න හැම දෙයක්ම අත්හැරලා ශුන්‍යාගාරගත වෙන්න නිරෝධ කරන්න එහෙම කරන්න පුළුවන් නම් ඒ නිරෝධගාමිනී පටිපදාව තමයි අපගේ උත්තරීතර සීලය බවට පත් වෙන්නේ. ඒ සීලය තමයි අපට භාවනාව බවට පත් වෙන්නේ. ඒ භාවනාව තමයි සමාධිය කියලා කියන්නේ. සමාධිය තමයි මේ ලෝකේ විනිවිද දකින්න පුළුවන් නුවණ බවට ප්‍රඥාව බවට පත් වෙන්නේ. එහෙනම් මේ චිත්ත සමාධිය අපගේ ජීවිතේ මොනතරම් වැදගත්ද මේ ලෝකයේ ඇත්ත ඇත්ත සැටි දැකලා ඒවට අවුෙන්නේ නැතුව අපගේ සසර ගමන භවගාමි ජීවිතය දුකෙන් එතර කරවන්න අපට පුළුවන් එකම ක්‍රමවේදය එහෙනම් අපගේ විමුක්තිය අප විසින් සකස ගන්න ඕනේ අපගේ නිවීම අප විසින් ඇති කර ගන්න ඕනේ මේක තවත් කෙනෙකුට ඇති කරන්න පුළුවන් එකක් නෙමේ. අපි නිවෙන්නේ නැතුව නිවීමක් කවදාවත් අපට ඇති වෙන්න පුළුවන් කමක් නැහැ. එන ඇස නිවිලා, කන නිවිලා, නාසය නිවිලා, දිව නිවිලා, කය නිවිලා, සිත නිවුනාම එයාට ආයි අමුතුවෙන් නිවන් දක්වන්න ඕනේ එයා රහතෙන් එයා නිවන් දකිනවාමයි එහෙනම් අපේ ආයතන අයම ඇවිලෙනවා දේදුණු වලටත් වඩා ඉහළට ගිනි පුපුරු දාගෙන දුන් දාගෙන ඇවිලෙනවා අපි නිවනක් පතනවා නිවනට යන්න පුළුවන් නිවන් පතන්න පුළුවන් නිවනින් සැනසෙන්න පුළුවන් ඉස්සල්ලාම මේ ඇවිලෙනක නිවල ඉන්නපාය අපි කියනවා බත පිච්චෙනවා ඔද්ද පිච්චෙනවා හරි රස්නේ නිවන්න හරි ඔද්ද නිවන්න පුළුවන් ඉස්සලා ලිප නිවල ඉන්නපාය ලිප ඇවුලවල අවුලවල ගින්දර දදා උඩ තියෙන පාත්‍රයේ තියෙන ආහාරය නිවෙන්න ඕන කිව්වට එහෙම නිවෙන්නේ නැහැ කවදාවත්. එහෙනම් අද ඉඳලා අපේ මේ බබයක් විතර උස තියෙන මේ කයේ කෙලස් ඇවිලෙනවා. ගිනි පුපුරු දදා දුම් දදා ඇවිලෙනවා. මේක නිවෙන්නේ නැතුව නිවන ගැන අපට මොකවත් කරන්න පුළුවන් කමක් නැහැ. එහෙනම් නිවනින් සැනසෙන්න මේ ලබාපු මිනිසත් භවය මෙතන කෙලෙස් වලින් නිවලා ඉන්න ඕනේ. කෙලෙස් නිවිච්ච කට්ටිය විතරයි නිවන් දැකලා තියෙන්නේ. කෙලෙස් ඇවිලිච්ච කට්ටිය හැමදාම සසරේ සතරමා අපායේ പ്രേත භූත ලෝකවල තිරිසන් ලෝකවල ඉපදුනා විතරයි වෙන මොකවත් වෙලා නැහැ. එහෙනම් අපගේ ජීවිතය අද ඉඳලා අපි චිත්ත සමාධිය හරහා යමු. චිත්ත සමාධිය කියන ඒ පරම ධර්මයට පරම සාන්තියට අපි සමාදි වෙමු. එහෙනම් අපේ චිත්ත සමාධියටපත් වෙන්න මේ හැම දෙයක්ම අත්හැරලා දාමු. අපට අම්මෙක් වැඩකුත් නැහැ, තාත්තෙක් වැඩකුත් නැහැ, සහෝදරෙක් වැඩකුත් නැහැ, ගමෙන් වැඩකුත් නැහැ, දායකයන්ගෙන් වැඩකුත් නැහැ. අපට සිව්පසෙන් වැඩකුත් නැහැ මොකවත් ඕනේ කියලා මේ සෑම දෙයක්ම අත්හැරලා බලන්න ඒ මොහොතේ ඉඳලා ඒ ආර්ය උත්තමයාට හැම දෙයක්ම ලැබෙනවා ඇයි මේ දායකය අපට මව්වරු වෙනවා පියවරු වෙනවා ඥාතියෝ වෙනවා අපට සිව්පසේ මේ හැම සතර දිශාවෙන්ම ඇවිල්ලා මෙතන ගොඩ ගන්නවා. ඒ ගොඩ ගන්න අපි හැම දෙයක්ම අත්තරපු නිසා අත්තරපු කෙනා සියල්ලන්ගේ අයිතිකාරයා ඒ නිසා එයාට කවදාවත් සිව්පසේ වැරදෙන්නේ නැහැ අත්තරපු නැති කෙනා අල්ලාගෙන ඉන්නවා ඇල්ලුවොත් සීමාවක් තියෙනවා එහෙනම් එයාට සිව්පසේ වැරදෙනවා ඇයි එයා සීමාවක් තුල ඉන්න නිසා භාග්‍යතුන් වහන්සේගේ ආර්ය ශ්‍රාවකයා අසීමිත කෙනෙක් එයාට සීමාවක් නැහැ. හැම දෙයක්ම අත්දරපු නිසා ලෝකේ දින හැමදේම එයාගේ ඉමිකාරත්වයේ යටතට එනවා. එයා මේ ලෝකේ ඉමිකාරයා. එහෙනම් හැම දෙයක්ම අත්දරලා නිරෝධ වෙලා අපි මේ ලෝකයේ පෘථුවියේ අයිතිකාරයන් බවට පත් වෙමු. තථාගතයන් වහන්සේ තුන් ලෝක තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුද්ධ කියන ඒ නාමයට හිමිකම් කිව්වේ අත්තරලා එහෙම නැත්නම් කිසිම දෙයක් Tamanගේ නමට ලියවගෙන නැහැ. ඔක්කොම අත්හැරියාම ඔක්කොමගේම අයිතිකාරයා වෙලා. එහෙනම් අපි අද ඉඳලා පටු චින්තන තියෙනවා නම් ඒ පටු චින්තන වලින් අපි නිරෝධ වෙමු. අපි ළඟ පටු අදහස් තියෙනවා නම් ඒ අදහස් වලින් නිරෝධ වෙමු. අපගේ ආයතන අයතුලින් යම් යම් දෝෂ තියෙනවා කෙලස් තියෙනවා ඒ හැම එකක්ම නිරෝධ කරවමු මේ විදියට අපි මේ සසරෙන් මේ කෙලෙස් වලින් නිරෝධ වෙලා ඒ කෙලෙස් වලින් නිරෝධ වෙච්ච ඒ මානසිකත්වය සීලය බවට පත් කරමු. ඒ විදියට තම්පත් වෙච්ච සිතට භාවනාව කෙරෙන්න අරිමු. ඒ කෙරෙන භාවනාව දිහා සන්තෝෂයෙන් බලාගෙන ඉමු. එසේ භාවනාව කෙරිලා ඒ භාවනාවම සමාධිය බවට පත්දලා ආදී වෙනවා හේතුව මේ කිසිම තරංගයක් නැති සිත ආරම්භයට සමානයි සම ආදී වුණා. එන ආදියට සමාදි වෙච්ච මේ සිත තැම්පත් වෙලා පෑදිලි මනසක් එයාට මේ සෑම නාමයක් රූපයක්ම විනිවිද පේනවා අලංකාරව එයාට චතුරාර්ය සත්‍ය හැම තැනින්ම මතුවෙනවා පටිච්ච සමුප්පාදය සෑම අංශුවකින්ම පේනවා එයා මේ ලෝකේ ප්‍රඥාවන්තයෙක් එයා මේ ලෝකේ සෑම දෙයක්ම දන්න උත්මයෙක් එයා ලෝකවිදු වෙලා ඇයි එයා මේ ලෝකේ සෑම දෙයක් තුළම විද්‍යාවක් දකිනවා ඒක තුළ තියෙන අවිද්‍යාවක් දකිනවා එහෙනම් අපගේ ජීවිතයේ මොනතරම් ලස්සනට මේ දුකින් එතර කරවන්න පුළුවන්ද විමුක්තියටපත් කරවන්න පුළුවන්ද එහෙනම් අපේ අඩුව අපි තේරුම් ගත්තා අදන්න ඕන දේ අපිට වටා ගන්න පුළුවන්කම ලැබුණා එහෙනම් අද ඉඳලා අපි වඩන්න ඕනේ මොනවද කියන එක අවබෝධ කරගත්තා. එහෙනම් මේ ඉමිදිරි පාන්දර අපි මේ සාකච්ඡා කරලා ශ්‍රවණය කරපු මේ ආනාපාන සති භාවනාව එහෙනම් ආස්වාස වෙන බව ප්‍රාස්වාස වෙන බව දැනගෙන 100න් ඉඳින මේ ක්‍රමවේදය තුළින් අපගේ ජීවිතවලට අපි උත්තරීතර දෙයක් ලබා ගත්තා. එහෙනම් මේ ආනාපානසති භාවනාව තුළින් මේ සූත්‍ර දේශනාව තුළින් අපි අවබෝධ කරගත්ත ශ්‍රවණය කරගත්ත මේ මංගල කරුණු අපේ සිතේ නිදන්ගත කරගමු නැවත නැවත සජ්ජායනා කරමු නැවත නැවත මෙනෙහි කරලා මේක සෑම තප්පරයක් ගානේ අපි පුරුදු කරමු අපේ ජීවිතයේ ඈතර කරවන්න මේ දසමාර සේනාවකින් බේර ගන්න අපට මේ ක්‍රමය හැරෙන්න වෙන ක්‍රමයක් නැහැ එහෙනම් අද ඉඳලා අපි තථාගතයන් වහන්සේගේ සරණාගතය වෙලා සරණ යමු. ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේ සාරාසංක කල්ප ලක්ෂයක් පාරමිතා පෙරුවේ මං වෙනුවෙන් මේ අවබෝධය මට දීම පිණිස එහෙනම් ඒ මාබෝසතනන් වහන්සේගේ පාරමිතාව අපි අර්ථවත් කරමු. උන්වහන්සේට මගේ ස්තුතියක් වශයෙන් මම මගේ ජීවිතේ නිවලා දානවා. මේ ලබාපු මිනිසත් භවයේ මම විමුක්තියටපත් වෙලා ඒ මාබෝසතාණන් වහන්සේගේ පාරමී ධර්ම ටික මම අර්ථවත් දෙනවා අලුත් නිර්වචනයකටපත් කරනවා එහෙනම් හදින්දලා අපි කෙලෙස් වලින් නිරෝධ වෙමු. අපගේ ආයතන අය නිරෝධගාමිනී ප්‍රතිපදාව කරමු. ඒකම සීලයක් වේවා. ඒ සීලය භාවනාවක් වේවා. ඒ භාවනාව සමාධිය වේවා. ඒ සමාධිය ප්‍රඥාව වේවා. ඒ ප්‍රඥාව චේතෝ විමුක්තියාව බවට පත් වේවා. ඒක විමුක්තිය වෙලා නිවනින් සැනසේවා කියලා සාදුකාරයක් දෙන්න. එහෙනම් අපගේ ජීවිතය අපට සසරෙන් එතර කරවන්නට අපට අවශ්‍ය සමීකරණය අපට හම්බුණා. තථාගතයන් වහන්සේගේ නිර්වාණ පණිවිඩයේ කමඨාන අපට හම්බුණා. එහෙනම් අද ඉඳලා අපි හැමෝම මේ වෙනුවෙන් කැපවෙමු. අපි අපවෙමු තථාගතයන් වහන්සේ ඉදිරියේ මම මේ භවයේ ඈතර වෙනවා ඈතර වෙනවාමයි මේ භවයක් විතර උස තියෙන මේ කයේ වැඩ නිමා කරනවාමයි එහෙනම් අද ඉඳලා තුනුරුවන් සරණ යමු අද ඉඳලා අපි සරණාගතය වෙමු යාචකය වෙමු අපගේ අසකන දිවනාසය සමසිතේ වෙන්නා වූ සියලෝම කෙලෙස් ධර්මයන් නිරෝධ කරලා මේ ලබාපු මිනිසත් භවයේ මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒකාන්ත වශයෙන්ම නිවනින් සැනසෙන්න පරිනිර්වාණයටපත් වෙමු කියලා සාදුකාරයක් දෙන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි